අධිවේග මාර්ග හැදෙනවා අද ගෙවල් ටික හදනවා රැකිරක්ෂා ලබා දෙනවා මේ ඔක්කොම කර කර තමයි තමයිලා අපෙන් ප්‍රශ්න කරන්නේ කොහෙද මේ වන්නේ අරග මොනවද වෙන්නේ කියලා රටේ ආර්ථික අපි ඉදිරියට කටයුතු කරගෙන යනවා මේ ආදායම අඩු වුණත් හැම දෙයකටම උසාවි යනවා වැට්ටකට යන්න පුළුවන් අරක්කු මිල වැඩි කරත් යනවා මේ වගේ සංකල්ප තුනිනුත් අපට පුළුවන් වෙලා තියෙන අපේ ආදායම ඒ ආකාර ඇස්තමෙන්තු අනුව ඊට වැඩියත් ඉදිරිව ලබා ගන්න පුළුවන් හැකියාව ඇතිවීමයි ඉතින් මුදල් අමාත්‍යංශයේ ඉන්න සියලුම නිලධාරීන්ට මම මේ අවස්ථාව විශ්වන්ත වෙනවා එක විදියකින් මොකෝ හොරුටිකෝ වැඩ කරන අය මාන්සියෙන් වැඩ කරනවා. වැඩ කරන්නේ නැති හොරුටිකකුත් ඉන්නවා. හැබැයි මේ වෙනස ඇති කරගෙන ඉදිරියට සියලු දෙනාගේ එකමුතුභාවය තුලින් කටයුතු කිරීම තමයි අපි කරන්නේ. ඒක නොවැම්බර් මාසේ 10 වෙනිදා අයවැය තුලින් පෙන්නලා මේ රට හොල්මන් කරන අවස්ථාව බෙදා පෙන්වනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා.